ඊළඟට සරච්චන්ද්‍ර කුරුපු මහත්මයා අවසරයි අපේ හාමුදුරනේ. ඔව් මහත්තයා. අපේ හාමුදුරුවෝ ඉතාම වටිනා අදහසක් ප්‍රකාශ වුණා අපේ හාමුදුරුවන්ගේ මේ ලෝක ධර්මය තුල සාධාරණයෙන්ම අසාධාරණයක් පවතින. <laughs> සද්ධර්මයෙන්ම අසත් ධර්මයක් පවතින. ඒකට අපේ හැම සාමාන්‍යයෙන් හුඟක් වෙලාවේදී දැන් මම කෙරෙහි බැලූ ඉස්සර සාධාරණය වෙනුවෙන් කතා කිරීම පරණම යුතුයකමක් සේ මම සැලකුවා. නමුත් අපේ හැමෝම අද මට හිතෙන්නේ බොහෝ විට මේ ධර්ම සාකච්ඡා ඇසීමේ එක පැත්තකින් මට පත්‍යවේක්ෂණය කිරීම සඳහා මේ අසාධාරණ පැවතන අසද්ධර්ම පැවතීම එක අතකින් උදව්වක් වෙනවා මගේ සසරේ මා ඉන්නා තැන ගැන තීරුම් ගැනීම සඳහා ඒ කියන්නේ මට ඇති වෙච්ච කලකිරීම ඊළඟට ද්වේෂ සහගත සිතිවිලි මහා දුර්වල ප්‍රඥාවෙන් තොර එකක් කියලා තේරෙන්න ගත්තම බොහෝ විට අසා හැබැයි ඒකේ ප්‍රතිඵලය ලෙස අසාධාරණ වෙන කතා කිරීම කියන එක අඩු වෙනවා අපේ හාමුදුරනේ. <laughs> ඔව් එතරම්දී අපේ අපේ මේ තව පොඩක් පැහැදිලි කළොත් මේ අසත් ධර්මයේ සහ අසාධාරණයේ පිරිච්ච ලෝකයක අපි ධර්මාන් ධර්ම ප්‍රතිපදාව සඳහා ප්‍රඥාවන්ත වන්නේ කෙසේද? මම හිතන්නේ අපේ අභියෝගය ඒකයි කියලා අපි අනිවාර්යෙන්. ඔව්. ඒක නිසා අපේ හාමුදුරුවෝ අවදුරටත් ඒකට මඟ පෙන්වීම සඳහා ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා. ඔව් ඇත්තටම දැන් ඔබතුමායි මතු කරපු කාරණේ ගොඩක් වටිනවා. දැන් අසාධාරණය අපේ ප්‍රඥාව අවදි කරගන්න අපිට වැරදින තැන් ලෝකයට වර්ධින තැන් හේතුඵල ධර්මතා ක්‍රියාත්මක වෙන හැටි අවබෝධ කරගන්න අපට උදව් වෙනවා. එතකොට අපේ ප්‍රඥා වර්ධනයට ඒක අපට කමටහනක් කරගන්නට පුළුවන්. ඒත් එක්කම අපට කරුණා මෛත්‍රිය අපි හැමතිස්සෙම කියන්නේ ගුණය සහ නුවණ දෙකම අපි සතුව තියෙනට අපි අපි සතු පවතින කරුණා මෛත්‍රියේ ප්‍රමාණයට තමයි අපිට එතනින් එහාට අර අසාධාරණ වළක්වන්නට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට ඒක දෙවිධයකින් අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එකක් තමයි ඒ ඒ වැරදි ක්‍රියාව නිසා ඒතනත්තා විනාශ වෙනවා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් වැරද්දක් කරන්නේ දඩබ්බරකම නිසා හරි ද්වේෂය නිසා හරි මෝහය නිසා හරි කවර හෝ දුර්වලකමක් නිසානේ. එතකොට ඒ සිද්ධ කරගන්නා විනාශයෙන් අපිට ඒතනත්තා මුදවා ගන්න පුළුවන් වඩා හොඳයි. හැබැයි අපිට ඒතනත්තා මුදවා ගන්නට බැරි ඊට පස්සේ අපිට ක්‍රියාත්මක වෙන්න ඕන ලෝකයා ඒකට හසු වීමෙන්වත් වළක්වා ගන්න. දැන් අපි ධර්මය අපි යොදාගන්නේ ඒ පුද්ගලයාම ඒ විනාශයෙන් වළක්වා ගන්න. ඔහු හෝ ඇය ඒ ඒ විනාශයෙන් වළක්වා ගන්න බැරි නම් ඊට පස්සේ අපි නීතිය පාවිච්චි කරනවා ඔහුගෙන් ලෝකෙට වෙන විපත්‍ය අසාධාරණේ වළක්වා ගන්න. එතකොට ඒ ඒ සඳහා තමයි ලෝකේ නීති හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ දහම දහම පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ඒ පුද්ගලයාම සබුද්ධිකව, සවිඥානිකව ප්‍රඥාවෙන් යුක්තව ඔහු ඔහු හෝ ඇය අවදි වෙන්නට සූදානම් නම් අපිට එතනදී පුළුවන් ඒතනත්තාම වරදින් මුදවාගෙන ඔහුම નિවරදි කරලා ඔහුටත් සාධාරණ ඔහුටත් යහපතක් කරලා ඇත්තට මේ සාධාරණය කියන වචනය හැමතිස්සෙම ඒවට ගැලපෙන්නේ නැහැ සාධාරණ කියලා කියන්නේ පොදුයි කියන එක. එතකොට අපි දැන් ගොඩක් වෙලාවට සාධාරණේ අසාධාරණේ කියලා කතා කරන්නේ හොඳයි නරකයි වගේ ආකල්පයකින්. නමුත් මේ වචන දෙකේ අර්ථය ගත්තොත් සාධාරණයි කියන්නේ පොදුවේ හැම හැම දෙයකටම පොදුයි කියන එක. අසාධාරණයි කියන්නේ පෞද්ගලිකයි කියන එක. පොදු නැහැ කියන එක. දැන් බුදුරජාණන් වහන්සේගේ ඥාන හයක් තියෙනවා අසාධාරණ ඥාන. එතකොට ඒ අසාධාරණ ඥාන කියලා කියන්නේ ශ්‍රාවකයින්ට සාධාරණ නැහැ. ශ්‍රාවකයන්ට පොදු නැහැ. සර්වඥතා ඥානය, මහා කරුණා සමාපatti ඥානය, එතකොට යමක පහටි යමක මහා ප්‍රාතිහාර ඥාන ඒ බඳු ඥාන බුදුරජාණන් වහන්සේට පමණක් ආවේනිකයි. එතකොට ඒවට තමයි අසාධාරණ ඥාන කියන්නේ. එතකොට වර්තමානයේ අපි අසාධාරණේ කියන එක නිකන් ව්‍යවහාර භාෂාව තුළ පාවිච්චි කරන්න පුළුවන් පුරුදු වෙලා තියෙන්නේ නිකන් නුසුදුසු දෙයක් නරක දෙයක් වගේ අදහසින්. ඉතින් ඒ වචනාර්ථයත් අපි තේරුම් ගන්නට ඕන පරිස්සමින්. එතකොට මේ අපට පෙනෙනවා නම් ලෝකය තුල ඒ විදිහේ වරදක් සිද්ධ වෙනවයි කියලා අපට ඒ වරද දුරු කරලා ඒ දැන් වරදක් සිද්ධ වෙනකොට දෙපිරිසක් ඒකෙන් පීඩාවටපත් වෙනවා. එක පිරිසක් තමයි වරද කරන අය. අනිත් පිරිස තමයි ඒ වරදට ගොදුරු වෙන අය. එහෙම නැත්නම් සමාජය. එතකොට අපිට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුලින් ධර්මානුකූල පිළිවෙතක් තුලින් තමයි අර වරද කරන කෙනත් ඒ වරදට නතු වෙන සමාජයත් කියන දෙපසම ඒ හානියෙන් වළක්වා ගන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා අපිට ගොඩාක් කරුණා මෛත්‍රිය තියෙන්නට ඕන. ඉතින් කරුණා මෛත්‍රිය නැති අවස්ථාවලදී සහ කරුණා මෛත්‍රිය තිබුණත් අර පුද්ගලයා ගොඩ ගන්නට බෑ කියලා අපට වැටහෙනවා නම් එතනින් එහාට අපට ක්‍රියාත්මක වෙන්න තියෙන අර දෙවනි ක්‍රමය කියන්නේ නීතිය සමාජ සම්මුතිය ඒක මත අපිට මේ පුද්ගලයාගේ වරද తాවකාලිකව මැඩපවත්වලා ඒක යටපත් කරලා ඒ පුද්ගලයා නිහඬ කරලා එහෙම නැත්නම් ඒ පුද්ගලයා හිර කරලා ඔහුගෙන් සමාජයට සිද්ධ වෙන හානිය වළක්වා ගැනීම පමණයි අපට එතනින් එහාට කරන්න දැන් නීතියෙන් කෙරෙන්නේ ওই දෙවෙනි කොටස විතරයි. ධර්මයෙන් කෙරෙනවා කරුණා මෛත්‍රියෙන් කෙරෙනවා අර පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි දෙකම. මොකද පළවෙනි කොටස හරියට කරනොත් දෙවෙනි කොටස ඉබේම ඒකේ ඵලයක් හැටියට සිද්ධ වෙනවා. ඒ නිසා තමයි වැරදි කරන අය පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙල වඩා ප්‍රශස්ත වෙන්නේ. ඒතර බුදුදහම තුල සිද්ධ වෙන්නේ අන්‍යාගම්වලත් එක්තරා ප්‍රමාණයකට සිද්ධ වෙනවා වරදකරු පුනරුත්ථාපනය කරනවා වැරදි නොකරන තැනට. එතකොට ඒකයි විය යුත්තේ. ඉතින් අපි අපි අතිනොත් අපිට අපිට පුළුවන් දැන් දැන් ඔබතුමා කිව්වා වගේ කාලයක් යනකොට අපිට පේනවා සමාජයේ සිද්ධ වෙන වැරදි දේවල්, අසාධාරණ දේවල් ඒවා හොඳ නැහැ. අපි ඉස්සර ඒවත් එක්කලා ගැටුණා, හැපුණා. ඒතර දැන් අපිට පේනවා ඒවා 100ට 100ක් නවත්තන්නත් බෑ. අනිත් එක මට ඒවා සහාය කරගෙන යම්කිසි ගුණයක් දියුණු කරගන්නට පුළුවන් වෙනවා. ප්‍රඥාව අවදි කරගන්නට පුළුවන් වෙනවා කියලා අපට දැනෙනකොට අපි ඒ පැත්තට නැඹුරු වෙනවා. ඒක හොඳයි. ඒත් එක්කම අර කරුණා මෛත්‍රියත් අවදි කරගන්න ඕන නුවණ වගේම ගුණයත් අවදි කරගන්නට ඕන. ඔහුට සමාජයටත් ඒන් වෙන හානිය වළක්වා ගන්නට. එහෙම කරන්න පුළුවන් නම් ಗುಣ නුවණින් කියන දෙපසින්ම අපි ශක්තිමත් වෙනකොට ඒක වඩා ප්‍රශස්ත ප්‍රතිපදාවක් බවට පත් ඒයි අපේ හාමුදුරුවෝ මේ අවසර මේ අපේ හාමුදුරන්ගේ විග්‍රහය අනුව අපි පළවෙනි ක්‍රමයට කරුණා මෛත්‍රිය යමක් කළ නොහැකි නම් දෙවැනි ක්‍රමයේ නීතිය මගින් කෙරේ නම් බොහෝ විට දැන් අන්තරාදායක යම් කාරණා කෙරෙහි නීතිය කියනවා ඔබට මෙයට ඉදිරිපත් වෙන හැකිනම් නිර්නාමිකව හෝ දන්නවා. අපේ හාමුදුරුවෝ මේක ධාර්මිකද? ඔව් දැන් අපිට ගයි කියනකොට එතන යම් කිසි ආත්ම වංචාවක් නෑ අපි ප්‍රඥා ගෝචර වෙන්නට ඕන දැන් අපි හිතමු අපි අවංකයි කියලා අපිට ඒ අවංක බව ප්‍රදර්ශනය කරන්න බෑ හැම විටම. ඒ අවංක බවට ප්‍රඥාව එකතු කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒකෙන් හානි සිද්ධ වෙනවා. දැන් අපි අවංකයි කියලා හැමතිස්සෙම අපිට ඇත්ත කියන්න බෑ. ඒ ඇත්ත හෙළිවීම තුළ මහා සමාජ ව්‍යසනයක් සිද්ධ වෙන්නට පුළුවන්. ඊළඟට ඇත්ත හෙළිවීම තුළ අර පුද්ගලයා අපි සමග වෛරී වෙන්නට පුළුවන්. එතකොට දැන් අපිට ඕන කරනවා ඔහුගෙන් හෝ ඇයගෙන් සමාජයට සිද්ධ වෙන අනර්ථය වළක්වා ගන්නටත් ඕන. හැබැයි ඒ වැළැක්වීම නිසා තමන්ගේ පවුලට තමන්ගේ ජීවිතයට පෞද්ගලිකව අන්තරායක් ඇති කර නොගෙන ඒ කටයුත්ත කරන්නටත් ඕන. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු ගෙයක් ගිනි ගන්නවා කියලා. ගෙයක් ගිනි ගන්නකොට ඒ ගින්නට ඒ ගේ ඇතුලේ අපි හිතමු කවුරු හරි කෙනෙක් අතරමං වෙලා ඉන්නවා. දැන් හාත්පසින් ගිනි ගන්නවා. දැන් එතකොට අපි අවංකයි කියලා ආ මාව ගිනි ගත්තත් කමන්නේ මං ගිහිල්ලා මේ මිනිස්සයා බේර ගන්න ඕන කියලා ගින්නට පනිනවනම් ඒක අඥානකම. එතකොට අපි හිතන්දි සැලකිලිමත් වෙන්න ඕන මාවත් ගිනි ගන්නේ නැතිව අර මිනිස්සයාත් බේරගන්නේ කොහොමද? ඉතින් ඒකට උපායශීලී වෙන්නට පුළුවන් ඒක තමයි වඩා දක්ෂතාවය. වඩා ඥානවන්ත ස්වභාවය. එතකොට අපි අවංකව අනිත් මනුස්සයා බේර ගන්න ඕන මගේ ජීවිතේට මොනවා වුණත් කමක් නැහැ කියලා හිතන්න ඕන කරන්නේ වෙන විකල්පයක් නැතිම අවස්ථාව. එතකොට අපිට පුළුවන් නම් තෙත ගෝණියක් හරි තෙත රෙද්දක් හරි යගේ පටලවාගෙන අර ගින්න මැද්දෙන් පැනලා ගිහිල්ලා අර මනුස්සයා ඔසවගෙන ඉන්න පුළුවන් නම් එතකොට අපිවත් සුරක්ෂිත වෙනවා අර පුද්ගලයාත් සුරක්ෂිත වෙනවා. ඒ නිසා දෙපස්සෙහිම සුරක්ෂිතභාවය ඇති කර ගැනීම වංචනික බවක් නෙමෙයි. ඒක ඥාන සංප්‍රයුක්තව ස්ථානෝචිතව අපිට කරන්න පුළුවන්. ඒක උපාය කෞශල්‍යය. ඉතින් අපි අපි එහෙම කරන්නේ අපි පැත්තක ඉඳලා අපි හැංගිලා අපේ නම හෙලි කරන්නේ නැතුව අනිත් අය කොටවන්න නම් අපි එහෙම කරන්නේ ඒක නිර්ලජ්ජී ක්‍රියාවක්. ඒක වංචනිකමක්. ඒ නිසා සමාජ අපට පුද්ගලයව හදන්න බෑ. හැබැයි පුද්ගලයා හදන්න බැරි වුණාට ඔහුගෙන් හෝ ඇයගෙන් හෝ ලෝකෙට සිද්ධ වෙන්නේ අපරාධයක් ඒක වළක්වන්නට ඕන කියන අදහසක් අපිට තියෙනවා. හැබැයි ඒකට තමන් ඉදිරිපත් වුණොත් තමන්ට පෞද්ගලිකව හානියක් එන්නට පුළුවන්. ඒ නිසා තමන් ප්‍රකට වෙන්නේ නැතිව අර වරද වළකින හැටියට අපි උපායක් යොදනවා. ඒක ඥානාන්විත ක්‍රියාවක් කරුණා මෛත්‍රී කරන්න පුළුවන්. ඒක වරදක් නෙමෙයි. එහි අපේ හඳුනේ අවසානයේ ඔබ වහන්සේ පෙන්වා දුන්න පරිදි කරුණා මෛත්‍රී නේතු යහපත වෙනුවෙන් ප්‍රඥාවන්තව ක්‍රියා කිරීම තමයි අනිවාර්යයෙන් ඒ කියන්නේ එතනදී අපි අවංක වෙනවා කියලා සියල්ල හෙලි කිරීම සියල්ල අතහැර දැමීම නෙමෙයි අවංක බව කියලා කියන්නේ නිකන් නිර්වත් වෙනවා වගේ දෙයක් නෙමෙයි. එතනදී හැමතිස්සෙම දැන් අපේ ශරීරාංගෝපාංග අපි මේ වහගෙන ඉන්නේ ආ මේක මේ බොරුවක් නේ අපි කරන්නේ වංචාවක් නේ මෙහෙම නිකන් මේවා හංගගෙන ඉන්න ඕනද කවුරුවත් කවුරුවත් දන්නේ නැති දේවල්. එතකොට එහෙම කියලා අපිට මේක निराවරණය කරන්න බෑ. කවුරුත් දන්නවා. දන්නවා වුණාට අපි ලැජ්ජ බය ඇතුව ඒව වසාගෙන ඉන්නවා. ඒක තමයි සදාචාරය. එතකොට අපි අපි තුල අවංක බව නැතිකම නිසා නෙමෙයි අපි ඒව වහගෙන ඉන්නේ. ඒ වහගෙන ඉන්නේ අවංක බවත් එක්කලා සදාචාරය සහ ප්‍රඥාවත් යෙදිලා තියෙන නිසා. ඒ වගේ තමයි දැන් අපි අපි අතින් අපි හිතමු වරද්දක් සිද්ධ වුණා කියලා. එතකොට තමන්ගේ වරද තමන් විවෘතව අන් අය වෙත කිව යුතුයද මේ ප්‍රශ්නේ. එතකොට කියන්න ඕනද නැද්ද? ඒක තීරණය කරන්න ඕනේ අවංක බවින් විතරක් නෙමෙයි ප්‍රඥාවෙනුත් එක්කලා. දැන් තමන්ගේ වැරද්ද අනිත් අයට ප්‍රකාශ කිරීම තුළ අනුන්ට යහපතක් වෙනවද තමන්ට යහපතක් වෙනවද? එතකොට ඒ ප්‍රකාශ කිරීම තුළ තව බොහෝ දෙනා ඒ බඳු වැරදි වලට පෙළඹෙන්නට පුළුවන්. ඒගොල්ලන්ටත් ඒ වැරද්ද ගැන කුතුහලයක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා අපි මෙහෙම කළා අර එහෙම කළා කියලා තමන්ගේ වරද හැමතැනම හැම කෙනෙක් එක්කම කියන එක සුදුසු නැහැ. හැබැයි නොකියා සිටින්නේ තමන්ගේ වරද හෙළිවේයි තමන් තමන් විවෘත වුණාම තමන්ට ලැබෙන ප්‍රතිලාභ ටික නැති වෙයි තමන්ගේ ගෞරවය නැති වෙයි කියන වංචනික අදහසින් නම් ඒක සුදුසු නැහැ. හැබැයි මම මේක හෙලි කරන්න ගියාම මගේ මොකක් හරි දුර්වලකමක් නිසා, බැහැයක් නිසා මේ වරද සිද්ධ වුණා, සසර කර්මයක් නිසා හරි, එහෙම නැත්නම් ඒ යෙදුණු පසුබිම හරි පාප මිත්‍ර ඇසුර නිසා හරි මොකක් හරි හේතුවක් නිසා ඒ වරද සිද්ධ වුණා. හැබැයි මේක හෙලි කළාම තව බොහෝ දෙනා ඒ අපරාධයට පෙළඹෙන්නට පුළුවන්. ඒ නිසා ඒක හෙලි නොකළ යුතුයි කියන කරුණා මෛත්‍රියෙන් අපි ඒ වරද හෙලි නොකර සිටිනවා නම් ඒක ඥානවන්ත උපායශීලී ඊටාම විශිෂ්ට ක්‍රියාවක්. එතකොට අපි මේ ඇතුලේ එකයි පිට එකයි නැහැ දවල් මිගෙල් රෑ ඩැනියෙල් කියලා නැහැ ඒ නිසා අපි කරන දේ කියනවා කියන දේ කරනවා කියලා අර තමන්ගේ වැරද හෙලි කරන්න ගියොත් ඒකෙන් සමාජයට බරපතල ව්‍යසනයක් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අවංක බවත් එක්කලා හැම විටම ප්‍රඥාවේ දෙන්නට ඕන අපි යමක් හෙලි කරනවා නම් ඒ හෙලි කර යුත්තේ අර්ථ සම්පන්න බව සඳහා පමණයි. අනර්ථය සඳහා නෙමෙයි. අනර්ථයක් වෙනවා නම් ඒක සැඟවීමයි සුදුසු. ඒක වංචනික බව හෝ වංක බව නෙමෙයි. ඒ අවසර අපේ අපේ ආමුදුරන්ගේ පරිණත ධර්මානුකූල විග්‍රහය ඉතාමත් මම හිතන්නේ අපි අහන ඔක්කොටම ප්‍රයෝජනයි. අපේ ආමුදුරෝ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ වේවා. හොඳයි. හොඳයි.